මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි බ්‍රිතාන්‍ය ජාතික රොනල්ඩ් බර්ජ් එරට මහරජින වෙනුවෙන් නම් කළ එලිසබෙත් සෙරනේඩ් සංගීත නිර්මාණය සිවුරුහන් බානා රොජර් විටකරි සමග එක් වූ වාද්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ අයුරු අද වැඩසටහනේ පළමු අංකයට Thank you. වසර 1967 දී පඬිතු රවි ශංකර් යහූදී මෙනුහින් සහ අල්ලා රක්ඛා ඉදිරිපත් කළ ඊස්ට් මීට් වෙස්ට් නමැති අමරණීය ප්‍රසංගයේදී පීලු රාගය ඇසුරින් කළ මනහර වැයුම යලිත් ඔහුගේ දියණිය අනුෂ්කා ශංකර් ඇමරිකානු වයලින් ශිල්පී ජොෂුවා බෙල් සහ වංග තබ්ලා ශිල්පී ටැන්මෝයි බෝස් සමග ඉන් වසර 40කට පසු 2017 දී අපූර්වට ප්‍රසංගගත කළා. එහි උච්චතම කොටසකට දැන් සවන් දෙන්න. Thank you. ගීතය යනු සංගීත සාගරයෙන් ගත් දිය දෝතක් පමණි. මේ ලෝසුපතල ඔස්කා සිනමා උළෙල වෙනුවෙන් ග්‍රීහල්ම් නිර්මාණය කළ තේමා සංගීතයයි. එඩ්ඩී බර්මන්ගේ මිවුරු සංගීතයෙන් ඔපවත් වූ සල්සා හින්දි සලරුවට ඇතුළත් හේමන්ත් කුමාර් හා සන්ධ්‍යා මුඛර්ජී ඇතුළු පිරිස ගායනා කළ රස පිරුණු රසිකයන් එදා මෙදා එකසේ අගේන ගීතයක් මීළඟට Thank you.

Hallelujah. මෙරට ටෙලිනාට්‍ය අතර විශේෂ පිළිගැනීමකට බඳුන් වූ දඬුබස්නාමානය සංගීතයෙන් විචිත්‍ර කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයි. ඔබට අමතක නොවන අයිගෝ ඩෙනිසුන් හා අමරසිරි පීරිසුන් ගැයූ එහි ආ තේමා ගීතයයි මේ. Thank you. නැති බව දන්නේ කුමාරුන් දේ නිගලියා පද සුජීව හෙට්ටි තන්ත්‍රිකේ සංගීතය සුනිල් දයානන්ද කෝනාරයන්ගේ සමන් ලෙනින්ගේ ගායනය ගීතයක පදවැල තනුව සංගීතය සහ ගැයුම එකිනෙකා පරයා නොයමින් සාර්ථක සංහිඳියාවක් මතුවෙද්දී ගීතය පුරා විසිරී ඇති සංවේදී භාවයන් නිසා ශ්‍රාවක සිත් සසලවනු නොඅනුමානයි Thank you. වැවේ දෙවියනි මේ තියෙන්නේ අපි උදේ කෑ වැල්ලලේ පියාගන්නැති දකින්නට පෙර කිරි කලේ වීදතලක් උගත් කරලා ගෙනත් ඇති පංචායුදේ දාඩිය තිබ්බේ බොඩි පුතා සැත පුණු කුසේ සත් මෙත් කළ මහා වනේ නන්දියේ උඹ ඇවිත් යනවද හිමයක හෙට කලුවරේ දෙහියන්ගේ පාමුල කඳුළු තියලා එන වෙලේ වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හිව්වට උඹේ කුසේ අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මෝසල මං කුඹියේ වැවේ දෙවියනි මේ තියන්නේ අපි උදේ කෑ වැල්ලලේ කෙසේ වෙතත් මිනිසයා සහ සතා සිව්පාවා අතර තිබිය යුතු සමතුලිත බව බිඳී ගිය විට දෙදරා යන්නේ සංහිඳියාවමයි. සුපුරුදු අතහිත හේමන්ත සප්‍රමාදු සමක සමන්ත පියසෝම නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න විශාරද ගුණදාස කපුගේ ගී සරණිය විදුල මෙන් පහන් දැවේ බොළඳ වේදනා හැලේ නිලංකාර අඳුරේ සිර වූ තන සාදයේ සුභ ප්‍රාර්ථනා සුභ ප්‍රාර්ථනා කියවන් සුභ ප්‍රාර්ථනා සුභ ප්‍රාර්ථනා සංයුක්ත තදිය දැන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් දම් පාටින් සඳ දෙස යනවා ආකාශේ රන්වන් පාටයි සමුගින යන්න මගෙන් සුබ ප්‍රාර්ථනා ගීත ප්‍රසන්තේෂන් මගින් හෝ ප්‍රාදේශීය සේවා මගින්ද ගුවන්විදුලි සංස්ථා අලවි නියෝජිතයන් වෙතින්ද ලබාගත හැක දුම්බ මල් කලවේ බමරුන් ගයෝ කවියක් වගේ ආදරේ ගුණදස කපුගේගේ සරණිය. සුබ ප්‍රාර්ථනා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. සංවේදනයේ මහපිට. දෙතොලන කීදේ දෙන්නේ තියවෙනවා. වසන්තර වාඩි වෙන්න ස්වාමිනා වාඩි වෙන්න කිව්වේ. ළමයෙක් කොහොමද කොටියෙක් එක දඩන් කරන්නේ? පුතා කියන්නේ පත්තරේට වඩා ඔයා දන්නවා කියලා. මං එහෙනම් නිින්ද යනකල් කතාවක් කියන්නම්කෝ. ස්වාමීතා මොකද මේ අද මෙතනට වෙලා? අපේ පුතාව අද ලොකු ඉස්කෝලේ මහත්තයා ගාවට ගෙනිහිලා තියෙනවා. පුතා ලොකු නාම කවුරු වෙන්නද හිතන්නේ? ලෝපුරා පාඨක සම්භාවනාවට පාත්‍ර වූ විශ්ව කීර්තිදර ලේඛක ආර්.කේ. නාරායන් නිම වූ මල් කුටිකම රේඩියෝ ළමා ශ්‍රව්‍ය රංගයක් ලෙසින් ජාතික සාහිත්‍ය මාසයේදී ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලියෙන් ජාතියේ අනාගත පරපුරට පිටෙන වගයි